අපේ දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බොහොම ශක්තිමත්. අපේ රටට ගැළපෙන හුඟක් කාරණා ඇතුළත් වෙනවා. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පමණක් මේ රටට නොගැලපෙන ව්‍යවස්ථාවක් හැටියට අපට පැහැදිලිව හඳුන්වන්න පුළුවන්. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා රට බෙදීමේ ක්‍රමවේදය ඉදිරියට ගෙනියන්න පුළුවන්. පලස්ස බාර හරහා ඊළඟට මේ අනුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරිම වැදගත් මොකද රට බෙදීමට අදාළව කතා කිරීම පැසීම් තැබීම ප්‍රචාරක කටයුතු කිරීම කියන මේ ආදී සියල්ලක්ම තහනම් වෙලා තිනවා ඒ ව්‍යවස්ථා ඡේදය යටතේ 6 වෙනි ව්‍යවස්ථා ඡේදය යටතේ මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය කියලා රට බෙදන්න උපකාර වන 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තවත් බලාත්මක කිරීමත් 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමත් ජිනීවා යෝජනාවට අනුව මේවා කරන්න වෙනවා. ඒකට අත්සන් කරලා තියෙන නිසා මංගල සමරවීර පාර්ලිමේන්තුවෙන් අහන්න නැතුව කැබිනට් එකෙනුත් අහන්න නැතුව තමන්ගේ හිතුවක්කාරකමට සමහර විට රනිල් කියන්නේ නැති පුද්ගලිකව අත්සන් කළා. ඇමරිකාවත් එක්ක එකතු වෙලා සතුටින් බාරගත්තා. ඒ මානවහිමිකම් සමුළුවෙන් සම්මත වෙච්ච ඒ ව්‍යවස්ථා මේ කරුණ වලට අනුව ඒ ප්‍රකාශයට අනුව මේ ව්‍යවස්ථාව වෙනස් කරලා ඇමරිකාවට එංගලන්තයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට මානව හිමිකම් සමුළුවට අවශ්‍ය විදිහේ ව්‍යවස්ථාවක් හදන්නයි මේ යන්නේ. අපි සම්පූර්ණ මේකට විරුද්ධ වෙනවා. අනිත් එක ජනමත ਵਿਚාරණයකට ලක් කළ යුතු ඡේද තියෙනවා 11ක්. ඒවා කිසිසේත්ම ජනමත ਵਿਚාරණයකින් තොරව ඉවත් කරන්න බෑ වෙනස් කරන්න බෑ. ඒව වුණත් එක කාරණෙට එක ජනමත ජනමත ਵਿਚාරණයක් තියෙනවා. සියල්ල එකට ඇතුළත් කරලා ජනමත ਵਿਚාරණ තියන්න බෑ. මේ අවස්ථාවේ හැටියට. ඒ නිසා මේක බරපතල කාරණයක්. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් සම්පාදන මණ්ඩලයක් හැටියට පත් කරගෙන මේ වැඩේ කරන්න යන්නේ. ඊළඟට පිළිමදව කරුණු විමසීමට කොළඹ දිස්ත්‍රික් බටහිර මේ බස්නාහිර පළාතේ අයට ඉඩක් දීලා තිනවා මේ ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මේ මොකද්ද කරන්න යන්නේ සමහර විට මෙන්න ජනමත ਵਿਚාරණය කියලා ඕක පෙන්වන්නත් පුළුවන්. මේ දේශපාලකයන්ට එහෙම දේවල් කරන්න බැරි කමකුත් නැහැ. වස්නාහිර පළාතේ ඉන්න ඔය බෙදුම් වාදීට හිතවත් වැඩි දෙනා ඇවිල්ලා ඔතෙන්ට කරුණ කියයි. ඉවහම වෙන්නන්න පුළුවන් මෙන්න ජනමතය මේකයි කියලා. ඒ වගේ උප්පර වැට්ටි, තක්කඩිකම් මේ කුමන්ත්‍රණ මේගොල්ලෝ හොඳට දන්නවා. ඉතින් ඒවට ඉඩ නොදිය යුතුය. ඉතින් ඒ පිළිබඳව මම එච්චරයි කියන්නේ. ඊළඟට මේ හේරවාදී භික්ෂු කතිකාවත පිළිබඳවත් යමක් කියන්න වෙනවා. මේ කතිකාවත එළිදැක්වට පස්සේ අපි ගියා අස්කිරි මහානායක හඳුයි මල්ලත් මහානායක හඳු මොන ගැහෙන. උන්වහන්සේලා දෙනමම මේ කතිකාවත ඔය ඉදිරිපත් කරපුව දැකලා තිබුණේ නැහැ. උන්වහන්සේලාට නොකිය හොරෙන් තමයි පාර්ලිමේන්තුවට මේක ගෙනාවේ. උන්වහන්සේලා ඉදිරිපත් කරපු කතිකාවක් තිබුණා. ඒ වයි තියෙනේවත් මේකේ තියෙනවා හැබැයි නැතිවක් තියෙනවා. ඒ නිසා මහානායක හාමුදුරන් වහන්සේලා ඉදිරිපත් කරපු කතිකාවත මේ අපි ඉදිරිපත් කළේ කියලා කියන්න යනවා නම් ඒක බොරුවක්, වංචාවක්, රැවටිල්ලක්. ඒ වගේ රැවටිලි මේ ආණ්ඩුව කරනවා. ඊළඟට මෙහි තියෙන කාරණා නම් බැලුවයින් පස්සේ ඊටාම බරපතල භයානක ශාසනයට හානි කර කාරණා තියෙනවා. ගුප්ත විද්‍යා කටයුතු කිරීම ඊට සමාන දේවල් කිරීමත් භික්ෂුන්ට තහනම් කරන්න හැකියි. গুপ্ত විද්‍යා කියන ඒවා මේ රැකුනේ පන්සලේ. ඒ গুপ্ত විද්‍යා ක්‍රම මගින් මිනිස්සුන්ට යහපතක් කරන්නත් පුළුවන්, හතුරන්ට දඩුවම් කරන්නත් පුළුවන්. හතුරන්ට දඩුවම් කරන්න පුළුවන්. දැන් මේ ආණ්ඩුව ඉනියා යහපා ආණ්ඩුව දේශේ හතුරු, දේශද්‍රෝහි. গুপ্ত විද්‍යා ක්‍රම මගින් මේගෝ මේ පාලකයන්ට දඩුවම් කරයිදෝ කියන සැකයක් බයක් ඇති මේගොල්ලන්ට. ඒ නිසා තමයි ඒක කරන්නේ. ඒව තහනම් කරන්න යන්නේ. ඊළඟට වික්ෂුන් වහන්සේලාට රේ පැදීමම තහනම් කරලා නීතියක් ගෙන්න යනවා. එහෙමනම් මොකද වෙන්නේ? එතකොට වික්ෂුන් වහන්සේලා දැන් සමහර වික්ෂුන්ලා අපි දන්නවා සුනාමි මේ මේ වසනේදී එහෙම හාමුදුරු කෙනෙක් වාහනයක් අරගෙන කොච්චර මිනිස්සු බේරගත්තද? පන්සලේ වාහනයක් තියෙනවා නම් වාහනේ පැදවීමේ හැකියාවක් තියෙනවා නම් ලයිසන්ස් නැති වුණත් හාමුදුරු අර දුකට පිටිට වෙන්න ඉදිරිපත් වෙනවා. මමත් එහෙම කළා තියෙනවා. ඒක මම මේ කියන්නේ. කරදරයටපත් වෙච්ච අය අරගෙන ගිහිල්ලා වාහනේ දාලා. ඉතින් ඒකත් කරන්න බැරි වෙනවා මේ විදිහට එහෙම කළාම. අපි ඉල්ලන්නේ නැහැ ලයිසන් දෙන්න එක. මම නම් ඉල්ලන්නේ නැහැ. ඒකට මම කැමතිත් නැහැ. නමුත් නීතියෙන් තහනම් කළොත් ඒක වැරදි. එතකොට අර වගේ හදිසියකටවත් වික්ෂුන් වහන්සේලාට මහජනයාට දුකටපත් වෙච්චට පිට වෙන්න බැරි කම තියෙනවා. ඊළඟ කාරණය තමයි ව්‍යාපාර කටයුතු තහනම් කරන්න යනවා. මේ පනතේ. එතකොට කිරම විමල ජෝති හාමුදුරන්ගේ පොත් සාප්පුවත් වැහෙන්නේ වැහෙනවා එතකොට. ඒ වගේ දේවල් කරන්න බැරි වෙනවා. අපේ හාමුදුරු බොහොම ප්‍රබල මේ ඖෂධ වර්ග එකතු කරලා හදලා තෙල් හැම දැන් ජාත්‍යන්තරටත් මේ අලෙවි කරනවා. සමහර අය එනවා ඒ බෙහෙත් ගෙනියන්නේ විතරක්. එතකොට ඒව නොමිලේ දෙන්න බෑ. ඒක විකුණන්න වෙනවා. ඒ වගේ දේවල් කරන්නත් බැරි වෙනවා. ඒ නිසා මේ මහා මේ මේ මොට්ට මෝල් මෝඩ තකදිරු මේ කතිකාවතක් මේ ගේන්නේ නැහැ. එහෙම නෙමෙයි කරන්න ඕන පූර්වාදර්ශ තියෙනවා. අපේ රජවරු කතිකාවත් හදලා තියෙනවා. රජවරු හැදුවේ නැහැ ඒවා. ඒ කාලේ හිටිය බොහොම ධර්ම විනය පිළිබඳව දන්න හාමුදුරුන්ට කියලා උන්වහන්සේලාට ආරාධනා කළා. උන්වහන්සේලා විසින් සකස් කළ ඒ කතිකාවත් රජුරෝ බාරගත්තා. රාජපුත් දාවතේ පොළොන්නරු කතිකාවද දඹදෙණි කතිකාවද ඒ කතිකාවක් තියෙනවා. එහෙම කරනවා මිසක්වා මේ පාර්ලිමේන්තු උකරණයව සම්මත කරලා ඒක ක්‍රියාත්මක කරන්න මේ බෞද්ධ කටයුතු කොමසාරිස් හරිතන් කවුරු හරි පත් කරලා එහෙම කරන්න ගියොත් මොකද වෙන්නේ? වික්ෂුන් වහන්සේලා සිවුරු වැරද යනවා. මහණ වෙන්නවත් ළමයේ දෙමව්පිය. ඒක තමයි කරන්න හොයලා තියෙන්නේ මේ <clears throat> මේ යටිපොට්ටු වැඩ කරන මිනිසුන්ට. ඒ නිසා අපි කියනවා බුද්ධ ශාසනය විනාශ වෙන විදිහේ මේ කතිකාවක් එහෙම ගේන්න. පා පූර්වාදර්ශ තියෙනවා. ඒවා හොඳට හොයලා බලලා ඒ අනුව කටයුතු කරන්න කියලා අපි මේ ඊනියා යහ පාන්නන්නුට මතක් කරනවා. බොහොම ස්තුතියි.